ආනීය විදියට කටයුතු කරන ගම නිකන් තනි වචනයකට දරුවත්ෙන් සඳහන් කරන සන්තුෂ්ඨෝ කියන වචනය. සන්තුෂ්ඨෝ කියලා කියන්නේ දැනටමත් මේ සර්වඥ වාචනම ලෝකේ පහළ වෙලා තියෙන උන්වහන්සේ ආදී කල්යාණ මජ්ජේ කල්යාණ පරිෝසాన කල්යාණ කියන ධර්මය දේශනා කරලා තියෙනවා. මම මේක ඇහුවා මට තේරෙනවා මම මේකට අපකප්ප වෙන්න ඕනේ මම දැනටමත් මේ බුදුන්ගේ ධර්මයේ අහප කෙනෙක් වශයෙන් සතුටුමත් කෙනෙක් වෙනවා පිළිච්ච කෙනෙක් වෙලා ඉන්න ඕනේ සන්තුෂ්ටි පුද්ගලයෙක් වඩපත් වෙලා තියෙනවා සීග අති ආමේ අවශ්‍යතාවන් වලින් පිළිච්ච පිළිච්ච අත්‍රිච්ඡතාවය හෝ මහිච්ඡතාවය කියන ධර්ම දෙක තියෙන කෙනා කවදාකවත් භාවනා මාර්ගය කියන්නේ බෑ. සන්තුෂ්ටි කියන ගුණය ලබන්නත් බෑ. කොච්චර ලැබුණත් නැති. ඒකට මේ අත්‍රිචතාවයේදී අත්‍රිචතාවය කියන්නේ මේ ලැබුණ ලැබෙන්න ලැබෙන්න මේ තව තව ලුණු වතුර බොනවා වගේ විපාකයක් තියෙනවා. මහිෂ්ඨතාවය කියලා කියන්නේ මට විතරයි දෙන්නේ අනික කටේ නෑ කියලා මහේ ශාක්‍ය ගතියෙන් කරනවා. මේ දෙකම තියෙන කෙනාට සතුටුතිය නෑ. ඒක නිසා ඒ ගුණවල පේන්න තියෙනෙම නැත්නම් සංඥාව වෙනස් කරන්න පුළුවන් කියන බලාපොරොත්තු තියන්න පුළුවන් වෙන්නේ ඒ චරිතය තුළ දැනටමත් පිරිචිගතිය පේන්නේ. ඒ චරිතය තුළ දැනටමත් සන්තුෂ්තිය තියෙනවා. සම්පත්‍ති කරගතිය තියෙනවා. බුදුන් කාලයක් බුදුන් පහළ වෙලා තියෙන ධර්මයක් දේශනා කරලා තියෙන මට මනුස්සකම හම්බෙලා තියෙන මම ඒකට කැපකට වෙලා සීලයක් රකින්න ඒ වගේම මම ආහාරය මන්ත්‍රණ්‍යතාවයක් තියෙනවා සත්‍ය සම්පජාඤ්ඤයක් තියෙනවා ආජීවයක් තියෙන මේ කොහොම කරන්නේ දඩේකටවත් කියා පාන්නවක ලාභයකට සත්කාරයකට සම්මානයකට නෙවෙයි ඒ ලැබෙන සතුටම මෙන්න මේක හොඳ ලකුණක් කෙනෙකුගේ සංඥාව මේ ජීවිතය ඇතුළත සාධනීය විදියට වෙනස් කරන්න පුළුවන් කියලා යම් ආකාරයේ යම් කිසි කෙනෙක් දේශපාලන ජීවිතයෝ ආර්ථික ජීවිතයෝ සමාජික ජීවිතයෝ ආධ්‍යාත්මික ජීවිතේ මදි කියාගෙන ඉන්න කෙනෙකුට හෝ එහෙම නැත්නම් උසස් වෙලා උසස් බව කියාපාන කිසිම කෙනෙකුට අනිත්‍ය භාවයක් අනිත්‍ය සංඥාවක් ගන්න බෑ. යා නිත්‍ය සංඥාවේ හිර වෙනවා. ඒක නිසා සන්තුට්ටි ගතිය, පිරිච්ච ගතිය මුලේදම තියෙනවා. ඒක සර්වජන් වහන්සේ හිටපු කාලේ ජීවමානව හිටපු කාලේ වැඩ කරනකොට ඒ සන්තුෂ්ටි ගතිය තිබුණත් සර්වඥාන්සේට පුදුම ආකර්ෂණයක් තිබිලා තියෙනවා. දකින්නකොටම බුදුහාමුදුරු දේශනා කරන ධර්මයේ සොක්කාත බව, සාන්දෘෂ්ටික බව, පිළිචිගතියක් බව, ඒ වගේම මනුස්සයාට මනුස්සකම දේවත්වයේ ඉක්මවලා ආඩ්‍ය කරන බව, සමාදම් කරන බව මොනම හේතුවක් නිසාවත් මනුස්සයා ਸਰබලධාරියෙකුට යට නොකරන බව. සියලු ਸਰබලධාරියෙකුට වැඩිය මනුෂයාට පුළුවන් තමන්ගේ ආත්මය, තමන්ගේ සංඥාව, තමන්ගේ මේ ශික්ෂාව ඇති කර ගන්න පුළුවන් කියන ගතිය මූලික ලක්ෂණ තමයි සම්පූර්ණ ගතිය. ඒ සම්පූර්ණ ගතිය මොනම විදිහකින් කාටවත් දෙන්න බෑ. ඒක නැති කෙනා හැමදාම අඟුල් කටයක් අරගෙන ධන නිසා පිච්ච නිසා දිගටට මාරු කරන කෙනෙක් වගේ පිපාසිත ලුණුවතුර බොන කෙනෙක් වගේ එnde එnde එnde පිපාසිත ගතියකට පිච්චෙන ගතියකටයි පත් වෙනවා. ඒ නිසා ඒ සන්තුෂ්ටි ගතිය හොඳට තීන්දුව කරගන්න පුළුවන්. ඒ කෙනා ගුරුවරයෙක් වශයෙන් සුගරණ වටිනවද? කල්‍යාණ මිත්‍රයෙක් වශයෙන් සුගරණ වටිනවද? ඒ යම් කිසි කෙනෙක් ඇසුරු කිරීම නිසා මාකට නැති සන්තුෂ්ටි ගතියක් දැන් ඇවිල්ලා තියෙනවාද කියන දේවල් ඒක මට හිතෙන නිකන් සත්‍යවල තියෙන ඊවක් වගේ එකක් කියලා. පුරුදු කරන්න පුළුවන් එකක් නෙවෙයි. බලන්න ඊව කියන එකක් තියෙනවා. ඒක කාට පුරුදු කරන්න බෑ. ඒ ඊවක් ඒ ඒ ඊව තියෙන මිනිසයා ඒ සර්වජ්‍ය ශාසනයට සර්වජ්‍ය ධර්මයට පැවිද්දට සීලෙට ගුණවලට ආකර්ෂණයක් එන්න පටන් ගන්නවා. නමුත් ඒක නොදන්න ඇත්තෝ හිතලා තියෙන්නේ මේ සර්වජ්‍යන් වහන්සේ වට වෙන කරගෙන ඉන්නේ මේ අනිත්‍ය භාවනා කරන අසුභ භාවනා කරන එහෙම නැත්නම් මරණානුස්සතිය භාවනා කරන මහා කාල ගන්න පිරිසක් කියලා. සර්වඥාන්සේ වට කරගෙන ඉන්නේ ඒක නිසා සර්වඥ ශාසනය නාකියන්න තියෙන ශාසනයක් කියලා තරුණයෝ හිතන්නේ. ඒ මොකද හේතුව ඒගොල්ලන්ට වෙන කරණ දෙයක් නැහැ නේ මරණය ගැන කල්පනා කරන්න චෝරණ දෙයක් නැහැ. අසුභය කියලා කියන්නේ නව දොරෙන් කාරණා වැగిරෙනකොට ඉතින් තරුණ පිරිසට හරි කරදරයක්. ඒ නිසා ඒක වයසට ගිය ශාසනයක් කියලා මේක බුද්ධ ශාසනයක් වෙලා තිනවා බුද්ධ ශාසනයක් නෙවෙයි. බුද්ධයයි කියලා කියන්නේ නාකියක්. 2500 ඉස්සර තිබුණු මුළු බුද්ධ ශාසනයටම කියලා තියෙන්නේ බුද්ධ ශාසනයක් කියලා. ඒ නිකායට නායකව හම්බෙන හොන්තටම වයසට ගිය හාමුදුරුවන්ට මොන අසංකර ගන්නවත් බැරි වයසට යනවා. එයා තමයි විවස්ථා සකස් කරන්නේ. එයා තමයි ඔක්කොම තීන්දුව කරන්නේ. එයා බුද්දේ බුද්දේ බුද්දේ බුද්දේ කියන්නේ. එදා ඔය බඳුල්ලේ පැත්තේ බුඩා බුඩි කියලා කියන්නේ නාසියට යාචිත. බුඩා කියලා කියන්නේ වෘද්ධයා කියන අදහස. අපිට බුද්ධ ශාසනයක අපි ඉපදුනේ. මේ දැන් වෙනකොටයි ඒක බුද්ධ ශාසනයක් වඩ පොඩ්ඩක් පිටියරිලා සමගහගෙන ඉන්න පටන් අරගන්නේ. ඒ මොකද එදා තිබුණෙම ඒක ශාසනය රකින්නේ අන්ධකාරයේ අකින් අතට ගන්න මල්වට්ටියක් වගේ මොනවා තියෙනවද දන්නේ මේ අකින් ගත්ත මේ අතර දුන්නා. දැන් තමයි මේක ටෝච් එකක් ගහලා බලන්නේ මේ පරමල්ල මේකේ තියෙන්නේ මොනවද කියලා. ඒ සඳහා මේ තමන් අතින් අතට අරින දේ මොනවද මේකේ තියෙන්නේ මොකක්ද කියලා දැනගන්න නම් සන්තුෂ්ඨිතාවේ තියෙනවා. නැත්නම් අපිට හිතන්න පුළුවන් අපි දෙවෙනි પરම්පරාව වෙනුවෙන් බුද්ධ ආගම බුද්ධ සාරම ත්‍රිපිටකේ රෝම පත්තිරෝ කම්පතිරෝ ලියන්න පුළුවන්. ගල්වල කොටවන්න පුළුවන්. ඊට පස්සේ ත්‍රිපිටකේ දන්න අයට සම්මාන පූජා කරන්න පුළුවන්. මේ කිසිම දෙයකින් සන්තුෂ්ටි ගතියක් පේන්නේ නැහැ. සන්තුට්ටි ගතිය තියෙන්නේ ආජි කල්යාණ මධ්‍ය කල්යාණ පරියෝසాన කල්යාණ වූ මේ ධාසනයේ සති සම්පජඤ්ඤේ වඩන මනුස්සය බුද්ධියක් තියෙනවා. එයාට සන්තුට්ටි ගතියක් තියෙනවා. අන්නේ සන්තුට්ටි ගතිය තියෙන මනුස්සය තුළ පමණයි ශාසනය රැකේ. අනිගොල්ල රකින්නේ දාසයෝ වාගේ. සර්වඥාසේ සඳහන් කළා තියෙන ගෝපල්ලු වාගේ කියලා. ගෝපල්ල හරක් රැන බලාගත්තට පස්කෝලසේ කවදාකවත් ලැබෙන්නේ නැහැ. එයාට හම්බෙන්නේ බත් බැලයට බත් ටික විතරයි. අස්කුරසේ හම්බෙන්නේ හාකයිතිකාරයයි. ඒක නිසා බුද්ධ ශාසනය එනතන සන්තුෂ්ටිකරව ශාසනය රකින්න මිනිස්සයා ගොපල්ලෝවා බත්ලකම් කරන මිසක අස්කුරසේ විඳින්නේ. ඒ නිසා අපිට මේ වෙනකොට හම්බෙලා තියෙන එකේ ඒ බුද්ධ ශාසනයක තියෙන ආධිනවත් අපිට දැක ගන්න පුළුවන් ඔසියට හොයලා බලනවා නම් ඒවලු බුද්ධ ශාසනයක මේ අවුරුදු 30 ඇතුළත ප්‍රබෝධයක් දැක ගන්න පුළුවන් මේ තී දැකීම කියන චීන කර්ණාගියට ලෙන්ස් එකට කියන්නේ සන්තුෂ්ටිතාවය කියන. ඒ නිසා යම් කිසි කෙනෙක් ශාසනය පිළිබඳ සතුටින් කතා කරනවා. නැත්නම් තමයි තකින සීලය පිළිබඳව කාටවත් ගහපා දෙන්න ඕනේ නැහැ. කවුරුත් ඒ ළඟට ආඩම්බර කරන්නේ නම්බුනම දෙන්න ඕනේ නැත්නම් තමන් කරන්නේ ඇයි කියලා දන්නවනම් තමන් සති සම්පජාඤ්ඤේ වඩන්නේ මොකටද කියලා කාටවත් සාති කෝණේ කරන තමන් දන්නවනම් ආන්නේ සන්තුට්ටි ගතිය බුදු ඥානසේ පිළිලා දෙලා තිනවා සික්ඛා ඒක සංඥා උපජ්ජන්ති සික්ඛා ඒක සංඥා නිරුද්ධන්ති ශික්ෂාවෙන්මයි පොට්ටවාද මේ සංඥාවම උපදින්නේ ශික්ෂාවන්ගෙන්මයි මේ සංඥා නිරුද්ධ වෙන්නේ අන්නේදී ඒ ඒවැනි වටිනා සරු බීජයක් පහළ වෙන්න තමයි චිත්ත සංතානය පිටිච් එකක් වෙන්න පිළිචයට නිවන් දක්යි කියන එක නෙවෙයි. මේ ලැබිච්ච දැනටමත් හම්බෙලා තියෙන බුද්ධ ශාසනේ දැනටමත් හම්බෙලා තියෙන මනුෂ්‍යාත්ම භාවයේ දැනටමත් හම්බෙලා තියෙන මේ ක්ෂණ සම්පත්තිය දැනටමත් හම්බෙලා තියෙන මේ ධර්ම ශ්‍රවණය දැනටමත් හම්බෙලා තියෙන ඕනකට පැවිදි වෙන්න පුළුවන් ගතිය දැනටමත් හම්බෙලා තියෙන මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය වගේ කියන දේවල් දැකලා ඒකේ තියෙන දුර්ලභම දුර්ලභකම අමතක කරලා මේ මාර්ගත දුන්න නෑ කියලා හරි එහෙම නැත්නම් මා ඒ වචන කියන්න ඕනේ නෑනේ. අරකන මේක නිසා කියලා අඩුපාඩුකම් කතා කරන මනුස්සයා තුල මේ සන්තුට්ටි ගුණයක තියෙන කියන්නේ වෙනස් වෙන්න ඕන වෙනස් කරන්න පුළුවන් කියන ඒ ප්‍රවණතාවය නැත්නම් විභවය එහෙම නැත්නම් පින නැතිකම හරි අමාරුයි බණකින් කියලා දෙන්න හරි අමාරුයි ඒ එවැනි මානසිකත්වයක් තියෙන කෙනෙක් අනිපතනවා. ඒක නිසා සර්වඥයන් උත්සාහ කරන්නේවත් නැහැ. ඒ සන්තුෂ්ටි භාවයෙන් නැති කෙනෙකුට බන කියන්නේ. ඒක නිකන් මුනින්නවක කලයකට වතුරක් කරනවා. ඒ බන කොච්චර යා දරාගෙන හිටියත් යාට කවදාවත් චින්තාමය මට්ටමින් යහට යන්න බෑ. සුතමී ඥානය ගන්න පුළුවන්, චින්තාමය ඥානය ගන්න පුළුවන්, කවදාවත් ප්‍රත්‍යක්ෂ ඥානයකට යන්න බෑ. ඒ නිසා හැම කෙනෙක්ම මතක තියාගන්න ඕනේ අපිට හම්බෙලා තියෙන මේ ශාසනය අංග සම්පූර්ණ කේවල පරිපූර්ණයි. ආත්මසිම සම්පූර්ණයි. සුවිසුද්ධා පරිසුද්ධා කේවල පරිපූර්ණ අංග සම්පූර්ණ සාසනයක් හම්බෙලා තියෙන නිසා අපි වැඩ කරන්න ඕනේ සාසනයේ සාක්‍ය සිංහපතවවා සාක්‍ය දීතාවන් වාගේ කිසි විදියකට පසු බාණ්ඩවක් නැරි වාගේ හිවල්ලු වාගේ එහෙම නැත්නම් බලු සිංහය වගේ නෙවෙයි කීසර හිමියෝගේ වැඩ කරන්න බුදුසසුනාසේ පෙන්නලා දෙනවා එන්නේ පදනම ඒ කියන ආදි කල්යාණේ නැත්තම් ඒක නම් මම අර කලින් කියාපු විදිහට මේ සංඥා වෙනස සංඥාවේ හැඩගැස්මක් කරගන්න බෑ. ඒක නිසා ඒකේන ශික්ෂාවක් ඊළඟන සංගීත කෙනෙක් වෙන්න ඕනේ. භෝජනෙ මත්තනුසාවේ තියෙන්න ඕනේ. සති සම්පජඤ්ඤයේ තියෙන්න ඕනේ. සතුටු වෙන ගතියක්. පිළිච්ච ගතිය සතුටුන ගතියක් තියෙන්න ඕනේ. ඉතින් ඒකට අපි කියනවා පූර්ව බුද්ධ ශාසනයේ වරුදු 20ක් විතර තමයි ජේතවනාරාමයේ වගේ දේවල් තහවුරු වෙන්නේ ඉස්සර වෙලා ਸਰවඥාස්තුතුම ආකාශනයක් ඇවිල්ලා තියෙන්නේ මේ සන්තුෂ්ටි පුද්ගලයෝ ආවා ආවගම බණ කිව්වා එච්චරයි ඒකේ මෙයා නිවන් දකින්න.